මේකයි කහමාරක විතර ඉතිකිතු කාලයක් කරන් තියෙන ධර්ම දේශනාව සඳහා ඉතිනෝනේ කැමති ආරාධනා කරන්න මේ ජීවත් කරපු අදහස් මත ජීව දේවල් මත අහන්න කියන දෙයක් හෝ ප්‍රකාශ කරන්න දෙයක් හෝ නැත්නම් මේ ලාභු ධර්මාර්ථකාවක් හරි කියනවනම් මත කරන්න දෙන්න මම කරනවා නේද ආසන්න ඒක ඇත්තටම මම ගන්න ලයි මොකද හරි අපාරේ විතර කරන්න ඕන කාම කරනවා විතර කළා දුන්නා කිව්ව මගේ ලොකු ලක්ෂණ පුජාග්‍රහණය. ඊළඟට භව තණ්හයට විභාතන. කාම තණ්හාව කියලා කියන්නේ ඉදිරිය පිළිවිද කියලා අපි හඳගන්නකො. භව තණ්හාව කියලා කියන්නේ දැන් මට මේක වස්තුවක්. මේකම තව එකක් කියන එක තමයි භව තණ්හාව. විභව තණ්හක මේක එපා මේක ඕනේ. මේක නොදකි. මේක නොපත. මේක එපා. මේක අන්තයි. ඉතින් කාම තණ්හාව මේ කියන දෙයට බැඳීම විභව තණ්හා කියන්නේ නැති දෙයක් ලැබෙන්නේ නැත්තේ මට මේක තියෙන නිසා මේක නැතිවම් ගන්න කියලා මට අරක ලැබේවා කියලා ඉල්ලන්නේ. ඒ නිසා කාම තණ්හාව කියන්නේ කන්නාවක් වශයෙන් භවතන විභවතන වෙන්නේ ද්වේෂය. ද්වේෂයේ මේ තියෙන එකට ද්වේෂ කරනවා. තියෙන එක නිසායි මට අරක ගන්න බැරි කියලා. හැබැයි ඊට වඩා හොඳ එකක් පිළිබඳ ආශාව නිසා මේ තියෙන එක හීනමානකට පත් කරනවා. මේක හීන සත්‍යකට පත් කරනවා. ඒකත් තණ්හාවෙම හේවණල්ලා. ඒක නිසා මේ ද්වේෂය කියලා කියන්නේ අමුතු අමුතු එකේ තණ්හාවේ හේවණල්ල. එතකොට මේකට මේක වැඩ කරන්නේ වංචනික ස්වරූපයෙන් අපිට පේන්නේ නැහැ මෙතන ගන්නවත් තියෙනවා. අපිට පේන්නේ මේ තියෙන එක නොදකින් කියන එක විතරයි තියෙන්නේ. කොහොමද බැලුවත් වෙනට වෙනස් හැඟීමක් නිසා මේකේ පාඩක. මෙන්න මේ කියන පවතින දේට ද්වේෂය ස්වෛත්‍ය ඉදිරිපත් කිරීම හැටියට unconscious කියලා කියනවා. subconscious කියලා කියනවා. අපි ළඟ තියෙනවා මේ වස්තුවත් එක්ක ද්වේෂයක් හැබැයි ඉතින් සදාචාරයෙන් සාපි කියන්නේ නැහැ. මේකත් එක්ක ඉතින් කාලවත්තම් කර කර හිටියට මේකත් එක පුදුම දේශයක් ඒක සදාචාර සම්පන්න නැති නිසා අපි දෙන්නා වෙලා ඔක්කොම කටයුතු කරාට යන්නේම නොදකින්න කොටක් කියන දාස කොටින්ම කියනවා අපි අපේ ශරීරයට කොච්චර ද්වේෂ කරනවද උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්න අපි කොච්චර චිත්තක්ෂණ ජීවිතේද පොඩ්ඩට ඇඟත් එක්ක මම දැන් මෙතන කියලා අපි හැම වෙලාවෙම බලන්නේ රූප බලලා පිට තැනකට හිත යොදා සද්දාහලා පිට දෙකට හිත යොදා ගන්ධ රස පහස කියලා කියන්නේ හැඟුම් උදාහරණ. කවදාකවත් අපි කැමති නැහැ. මම දැන් මෙතන කියන තැනට. මම දැන් කියන තැන මෙතන හිතියොත් ලැබෙන අත්දැකීමත් මිහිර එකක් නෙවෙයි. ඉතින් මේක කියන්නේ ඇඳින් ගඳ වෙනවා. අපිට ඕන ලස්සන වුණ අපි ළඟ නැහැ. අත්තුමුද මස්පිඩු නැහැ. තාකෙනගේ ඊළඟ කියන්නේ අපේ චිත්ත රූපේ මැවෙන්නේ නැහැ මේකේ මොකක් හරි දිනනවා පාට. ඒ නිසා කියලා කියනවා නිලං වාන මධ්‍යස්ථානේ ගහලා තියෙන කෝස් එකක්. මේ යම් දවසක ඔබේ යථා ස්වරූපේ දැක්කොත් දුවන්න පටන් ගන්නලු භූතෙන් දැක්කයි. ඒ තරම්ම මේක අකමැති නිසා තමයි අපි මේ බාහිර දේවල් කිච්චු කරගන්නේ. බාහිර දේවල් වලින් ව්‍යාපෘත වෙලා ගත කරන්නේ. මේක ඇතුළේ තියෙන විභව තණ්හාව අපිට වැටහෙන්නේ නැහැ. මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ ඩෙත් ඉන්ස්ටින්ක්ට් කියලා. අපි හැම කෙනාම යමක් ඉදිරියෙන් හොඳ රටන් කරන බැරනම් මැරනවා කියන එක යකින් අපි ට්‍රම්ප් කාඩ් එක තියාගෙන තමයි වැඩ කරන්නේ. මොකද කොච්චර පයින් නැත්නම් වහනවා නැත්නම් මැරෙනවා. මේක තියාගෙන තමයි වැඩ කරන්නේ. හරියනකම් හොඳයි. අරකට කරනවා මේකත් කරන්න බැරි වුණොත් මේක ළඟ තියන්න තමයි හැම වෙලාවෙදීම මේ දුම්මලක් උඩටම තියෙනකොට පස් ටිකක් කොළිය තියාගෙන ඉන්න වගේ මේ විභව තණ්හා වැඩ කරනවා. ඔය බෞද්ධ දර්ශන ඉතිහාසය කියන පොතේ කලුපාන වාචාවක අරගෙන කියන තියෙන වචන ටික තමයි යා කියලා තියෙනවා. භව තණ්හා විභව තණ්හා කියන මේ එක පරිච්ඡේදකින් එක වචනකින් කියන්න බෑ ඒක බොහොම විභව තණ්හා විශේෂයෙන්ම වංචනිකයි. කුකට නැත්තම් ඩිස්කයිස් ෆෝම් එක තියෙන්නේ. ඒ නිසා මේ දෙයම තව එකක් කියනවනම් භව තණ්හාව මේ වෙනුවට වෙන එකක් කියනවනම් විභව තණ්හාව. ඉතින් අපි මේ මොස්තර දිහා බලන්නේ අද මොස්තර ගත්තාම මේ දැන් තියෙන ෆැෂන් එක ගන්න අපිට පුදුමාකාර ආශාවක් තියෙනවා හා සමානම ඊගා ෆැෂන් එක එනකොට අර තිබුණ එක ඒක තමයි අදිම වාදේ. මොකද මේක අයින් කරගන්න විදියක්. මේක තියෙනකන් තව එකක් ගන්න පුළුවන්. ඒ නිසා මේක තියෙන්නේ මොකද කවදා වන වන සිලා විනාශලා හැදෙන නැත්නම් මේක වනසන්ද කියන අදහස තමයි. ඒක නිසා මේ විඥානය ගැන කතා කරන අපි යමක් දැන් මේ මේ කියන දේ ඔබට ඕන දැන ගන්න කිව්වොත් මම දැන් මේක තේරුවා. අපි මම මේක තේරුවයි. තේරුව නිසා මට වෙන එකක් ගන්න තියෙන chance එක දැනෙනවා. ඉතින් නොබෝ වෙලාවකින් තෝරෝකේ එපා. ඒකයි කියන්නේ බඳි ඉස්සලා ප්‍රේමේ බඳර පස්සේ ප්‍රේමේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ බඳපු කට්ටිය දැන. මම නම් බඳර නෑ වෙන මං කියවලා තියෙන පොත්වල බඳපු කට්ටිය ගොඩක් අත කවුලක් තියෙනවා. කහපාව වෙනකොට කොයි දෙයක් නිකන් කොහොම කොහොම වෙන ගතියක් තියෙනවා. මේ දකින්න කුකුලාගේ කර්මලා මේ මේ මේ සකතේම සුඛියලා කියලා ගන්න ඉස්සතන මණිකෙට ධාරිද ඕනේ මණිකෙට භාවරිද ඕනේ මණිකෙට ඕන දෙයක් කියනවාම අරගෙන දෙන්නම් තමයි. ඊට පස්සේ දකින්න දකින්න වාරයක් පාස තියෙන පුදුම දෙයක්. ඉතින් මේක විස්තර කරන්න බෑ භව සංඥාවෙන්. මේක විස්තර කරන්න තියෙන්නේ විභව සංඥාව කියලා එකක් තියෙනවා. හැබැයි ඒක පැහැදිලිවම භව සංඥාවේ හැව නැලක්. ඒක නිසා බටහිර ලෝකයේ බටහිර මානසික විද්‍යාවේදී පෙන්ලා දීලා තියෙන සෑම මානසික හේතුව මානසික රෝගයකම හේතුව මෙන්න යටිපහුව වෙච්ච විභව තමයි. ද්වේෂය. සෑම මානසික රෝගයකටම හේතුව ද්වේෂය. ඒ ආයුර්වේදයේ කියන්නේ අස්ථාන කෝපය. අස්ථාන කෝපය නිසා අපි මේ කරන්නේ. උත්සාහගත කෝපේ නම් විනිශ්චය කරන්න ඕන. මේක අස්ථාන කෝපයක් කියන අපි දන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. අපිට පේන්නේ මේ හැම දෙයක්ම නොනට ඒක. නමුත් අපි තාම ප්‍රේමයෙන් කරපු සිලෙක්ෂන් එකම තමයි අපිට කාර්ය කර තියෙන අවස්ථාව නැති කරලා තියෙන යමක් තෝරනවා කියලා කියන්නේ ලෝක ප්‍රතික්ෂේප කරනවා. සියලු ලෝක ප්‍රතික්ෂේප කරනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි ඇහ කන දිව නාසය කය මන කියන මේ සදින් කියන්නේ රූප බලන්න හදනවා කියලා කියන්නේ කන ප්‍රතික්ෂේප කිරීමක් සහ ශබ්ද ප්‍රතික්ෂේප. නාසය ප්‍රතික්ෂේප කිරීමක් සහ ගන්ධ ප්‍රතික්ෂේප කිරීමක්. දිවසහ රස ප්‍රතික්‍රියාව විදිහටම කායසහ පහස ප්‍රතික්‍රියාව විදිහටම අපි මොකද දකින්න රූපේ රස බලන්න බෑ කංග ශබ්ද ඇහෙනවා. ඒ නිසා රූපයක් බලනවා කියන කියන්නේ අනිත් පහම ඩොමිනේට් කරනවා. ඔය දිවිදපත්ති සාකෝල උපම කියන මෙරිස්ටම් එක එපිකල් මෙරිස්ටම් එක එපිකල් ඩොමිනන්සි කියලා ඒක ශ්‍රාවයක් නිකුත් කරනවා ඒක යට තියෙන අංකුර දෙයරම සප්‍රස් කරනවා. ඒක උඩේක තියෙන දායකල් යටින් අංකුර වැලෙන්න දෙන්නේ නැහැ. ඒක ටෙපිකල් ඩොමිනන්ස් කියලා කියනවා. ඒක කැඩුවොත් උඩ තියෙන අංකුරේ කඩපුවම ඉවත් අංකුර වෙයි. ඒ වගේ අපි දන්නවනම් දැන් මම අහුවලා තියෙන ඇහැට කියලා මුතුවට බලන්න පුළුවන් මේ වෙලාවේ කනින් නාසයෙන් දිවෙන් දකින් මොන රසමස උඩ දුන්නත් අපි කම්බයි. නැහැ එකක් තෝරනවා කියලා කියන්නේ ලෝක ප්‍රතික්ෂේප කිරීම. මුළු ලෝකෙම ප්‍රතික්ෂේප කිරීම. ඒ අර මයිතනේ ෆිජොක් කප්පන් පොතේ දීලා තියෙනවා. අපි යමක් බලන්න ඕනේ කියලා එක හැක් පහකට අනික් හැක් මයික්‍රොස්කෝප් එකට තිබ්බයි කියලා කියන්නේ අරක බලන්න මුළු ලෝකම අමතක කරන්නේ. නිකමද අක්ක පිටිපස්ස රෑන් එක දාලා තියෙනවද ඒ සීක දාලා තියෙනවා කියලා බැලුවොත් අර බලන් දීපේ. නිසා අපි අන්ධකාරයට යොමුව දෙන්නේ අපි විශාල මානවයිති වාදනක්. ඒකේ වෙන්නේ මොකද්ද මුළු ලෝකෙටම අපි ස්වච්ඡන්දයෙන් හදනවා. එනිසා සිලෙක්ෂන් choice කියලා කියන්නේ අන්ධ කරන ධර්මයක්, අචක්කු කරනෝ, අන්ධ කරනෝ, ප්‍රඥා නිරෝධකෝ අනිබ්බාන සංවත්තන ලෝකකදී. ඒ choice එක තමයි අපි මේ කන්දාරෙන් කළේ. mindfulness කියන්නේ choiceless awareness. කිසිම දෙයක් තේරුමක් දෙයක් නැහැ. එන දේ දිහා බලන් ඉන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණය අපි දැන හෝ නොදැන කාම ගන්න භව ගන්න විව ගන්න තුනම කපන. මුචෝ ඉලස දැනකට හරි බෝ. හරිම මොනතන. හරිම මේ කෙලවරක් කරන්න බැරි වෙලාවක් මුද මුින් හදනවා වගේ මේ ලේනේ කලිගේ පොඟෝ. මුදුජාසි කියන කරලා කරලා කරලා විශ්න් කරපන්. එදාටම සියල්ලට විරුද්ධ අනිවාර්යෙන් කියනවා නම් පරමාර්ථ වශයෙන් කියනවා ධර්මදතාඥානෙට හිකන්නත්. එච්චර ඕනේ නෑ ඇත්තටම අපේ. අපිට නිකන් දෙන්න දැනගන්නකොටම අපිට තේරෙනවා කාටද පහින්. අපි කාටද මේ අපි මේ කොහොම හරි කාටද නම්බුව. කෙලෙස් ආදීනේ තමයි. මායයට ගන්න. අන්තිම නැගලා යනකොට ගොජ ගොජ ගාලා hina වෙනවා මායя. ආ කෙල්ලිය කෙලලද යන්නේ කියලා. එනකොට මනුස්සාත්ම භාවයේ ඉන්දිය බුද්ධෝත්පාද කාලයක් ඉඳලා මුන්න තරම් මහන්සි වෙලා. දැන් යනකොට යන්නේ තවත් හරකෙක් මරනවා වේදා, ඌරෙක් මරනවා වේදා, කුකුලෙක් මරනවා වේදා. මොකද අපි මේ මේ යාන්ත්‍රණය දැකලා නැහැ තාම. අපි ආයෙත් දිලා වුණේ ඒ යාන්ත්‍රණයට. ඒ නිසා මේ විභව සංඥාව සහ භව සංඥාව අතර සෙල්ලම සයිජමය ගම්පලයි. සයිජමය ගම්පලයි දවස් 30ේම රණ්ඩු කරනවා. මරා ගන්නවා. දකින්නකොට පෙන්වන්න බැරි. නෑ දෙන්නා මේක තුන හොරක් කරනවා. ඉතින් කවදාකවත් මිනිස්සෙක් හිතන්නේ නැතුව මේ දෙන්නේ නැහැ කියලා හොරකම් කරයි. පහුවෙන්න උදේ තුන්ගේ වැඩේ මං කප්පනත් මරණයට පිට නඩු කරගන්න. නැති දෙන්නේ නැහැ කියලා හොරකම්. කාමතන්න භවතන්න විදිහේ භවතන්න විභවතන්න දෙක එකක් ප්‍රේමයේ නියෝජනය කරන එකක් ද්වේෂයේ නියෝජනය කරන මොකද දෙන්නේ එකට කොක්ක ගන්න. ඒකදී විභවතන්න නැත්නම් වංශනික ධර්ම දිහා බලනකොට මම මගේ වචනික ධර්ම හඳුනා ගන්නවා කියලා කියන්නේ මානවය පිළිබඳ හැදෑරීම. ඒක මගේ මම වචනික ධර්ම මට සීමා නැහැ. කාම තණ්හා භව තණ්හා නම් ටිකක් තියෙනවා පව් පිළික් කරනවා. අනුසේ කෙලෙස් වලට යනකොට අපි ඉගෙන ගන්න හදාන්නේ මානව මනස. හැබැයි ඉතින් යන්න බෑ. කාම තණ්හා tattwa අයින් කරන්න නැතුව භව තණ්හා tattwa අයින් කරන්න නැතුව යන්න. අනුසේට ගියාට පස්සේ මම බුදුරජාණන් වහන්සේ තේරුනේ මම හොයාගත්ත දේ සියලු මිනිස්යන් සාධාරණයි. කාමකන්දමයින් කරනකොට හිතෙන්නේ මම සාක්ෂි වංශයම රජපෞරුණා ඒ නිසා මගේ සිටුේෂන් එක දුක්පදුලට ගැලපෙන්නේ නැහැ. භවදන්නා ගැලපෙන්නේ නැහැ. නමුත් යට තියෙන අයිස්බර්ග් එකේ යටම තත්ත්ව වන්නකොට ඒ සියල්ලටම පොදු හැම දිනම නොදැන පෝෂණය කරන්නේ මේක මේක දැනගත්තොත් මුළු විශ්වයම දැනගත්තා වගේ මනුස්ස මනස දැනගත්තා වගේ නමුත් මේක යන ක්‍රමයේ පෑහෙන්න කියලා. ඒක තාක්ෂණික පොඩි දෙයක් නෑ. ධර්මපාලනයේ කරනහයකට කරලා ඉතින් හරි නැතියක් නකොට මාව මොකක් කළාට කුද්දලා කියන්නේ මතලා එයා වෙන තරහක් දුන්නේ දැන් මට මාර්ගයෙන් ඉස්සෙල්ලා ගාතුරා දෙන්න තමයි ඉතින් ඉස්සරහට යන්න කරනවා en el entorno de Dios, que pueda aquí, la mañana, que viene tu carne, que no es ambiente, අපිට දුක කියන්නේ පැහැදිලිවම ද්වේෂ පදනමින් ආපු යුවමේ ද්වේ මැනිෆෙස්ටේෂන් එකක් නේ. ශෝකේ කියලා කියන්නේ. ඉතින් ශෝකේ එන්නේ දරුවා කියන්නේ මගේම මස්නේ. මගේම ලේ. ඉතින් මට ඕනේ දෙයක් තියෙනවා. ඉතින් එතකොට මට කීය දමලන්න හොඳයි මට උන්නමලා තේරෙන්නේ නැත්නම් අනිත් ඕනේ මම මැරලා යනවා නම් කියලා ඒක සාප කරගන්න. ඒක වංචාත්මක දෙයක් තමයි. ළමයා කරපු දේ ළමයා මගේ කියන හැම වෙලෙකින්ම ඒ වගේම අල්ලපු ගෙදර ළමයා කරුවට අපිට ඉස්සරහන්නේ. ඒක දෙයක් නෑ. ඒ අම්මා ඒක බලාගන්න. අපේ එකා තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් දැන් පෙන්නතෝ ජායති ප්‍රෝ. දැන් මගේම මස් තමයි මගේ මම වැඩියෙන් ප්‍රේම කරන්නේ මෙතෙන් තමයි වැඩිම දුක අපට එන්නේ ඒක කිව්වා මිනිස්සු කියන්නේ මේක මේ සදාචාර විරෝධී වචනයක් කතා කරන්නේ එහෙනම් දරුවන්ට ප්‍රේම කරන්නේ කොහොමද නැත්ද එහෙම නැත්නම් මට රුචි අරුචිකම් තියෙන්නේ කොහොමද නැද්ද කියලා ඉතින් උඟ දෙනකොට මේක හතර පිටකට පුරාම් කුණ්‍යක් ගන්න හදනවා වගේ අමාරුයි ඒක ඒකදී ඔය එක දවසක් ඔයිට වැඩි වෙනස් මම හිතන්නේ චිත්‍රයේ එක අම්මා කෙනෙක් තරුණ අම්මා කෙනෙක් ඇවිල්ලා ඒක සදාතනික ප්‍රශ්නයක් තිබුණේ යාට දරුවෝ ප්‍රසූත කරන්න ඉස්සෙල්ලා බඩේදී දැක්කලු ඔළුව වර්ධනය වෙලා නැහැ කියලා. ඉතින් ડોක්ටර් කිව්වලු කවදාකවත් මෙයා ජීවත් කරන්න බෑ ඒ ස්කල්ලකේ සෑහෙන ප්‍රමාණයක් හැදෙන්නෙත් නැතු උපදිනත් වෙනවා කියලා පස්සේ අබෝට් කළා. ඉතින් කොහොම හරි පස්සේ අම්මට එහෙන ශෝකයි. මේ උපදින තියෙන දරුවෙක් මරුවයි කියලා. තාත්තා මම ඊට පස්සේ තව දරුවෙක් ඉන්නවා. ඉතින් මම කෙරුවේ ඡානගතයක්. ඉතින් මම ඇවිල්ලා මම කොහොමද මට තේරෙන්නේ විදිහට ඒක නෑ කියන දෙයක් නෑ ඒක ඉච්චරම ළමයි. ඉතින් බලන්න ස්වාමීන් වහන්සේ මට කොහොමද අම්මා කෙනෙක් කියන්නේ මම උපදින්නත් ඉස්සලා මේ දරුවත් එක්ක වෛර කරලා තියෙනවා මම කියන්නේ. කොහොමද ඉවුවනේ නේ. ඇහැ උඩ වැඩින්නේ නෑ කියලා ඉතින් පණ නැති නිසා කියලා මෑර්මාච් අපි දන්නේ නැහැ පිටරණ මොන වේද කියලා. නමුත් මං හිතුවා ඒ දරුවා හිතුවක්කාර දරුවෙක් වුණා. ඔබට ලද්දා හිල දුක දෙන්න ආපු දරුවෙක් වුණා නම් ඒ වෙච්ච වැඩේ හොඳයි කියලා හිතුවා. මොකද ඒ සුභාසිතේ කියන පොත ලියලා තියෙන්නේ සැදේ කෙනෙකුට උපන් හිතුවක්කාර දරුවේ රාජ්‍ය විනාශ කරලා. රජුරණ වෙනස අන්තිමට ගාතාවක් තියෙනවා. මේ දරුවා වදන්ට අම්මා විහිළන වෙලාවේ. මේ දරුවා වෙනකොට අසුචි පිට වුණා නම් ඒ අසුචි ටික හොඳයි කියලා තියෙනවා මේ දරුවා. කටමලලා පිටු කරන අසුචි ඒක හොඳයි කියලා මේ දරුවාට වැඩි මොකද අජාසත්තකේ ලද්දා ඉඳලම දුක්. ඒක අපි කවදාකවත් එහෙම නෙමෙයි අපේක්ෂා කරන්නේ. අපි හිතන්නේ මගේ මගේ මෙලේ මගේ ජාන තියෙන නිසා අනිවාර්යයෙන්ම අපේ પરම්පරාව ගෙන්නේ දෑවැද්ද ජාතක කරන දේ කියලා. නමුත් මේක අපිට පාලනයක් නැහැ. ඒක වෙන්නේ මොකද්ද? මගේම කොටසක්. මගේම ආත්මේ මගේම සක්කාය දිට්ඨිය කොටසක්. මට විරුද්ධව වැඩ කරන මං හිතුවට වැඩ කරන දේවල් මූලික සක්කාය දිට්ඨිය සැලෙනවා. ඒක තමයි හුලම් බැසි ස්ථානක පස්සේ පහන් දැල්ල වගේ වැසුමක් නෑ. දරන්න බැරි තත්යකට පස්සේ. ඉතින් ඒක ප්‍රාක්ටිකල් කර්ස් කරගන්න එක තමයි. සාප කරගන්න එක විතර මොනව කරන්නේ? තමන්ගේම කියන්නේ තමන්ගේ පපුවට යන ගන්නවද වැඩක් කියන්නේ. ඉතින් ඒක මේ පොදුවේ ගත්තාම සමරයිස් කරන තැන තමයි ප්‍රේමකෝ ජාතිසෝ තණ්හා ජාතිසෝ සම්මත ප්‍රේමේ ඉතින් පස්සේ ධනං ඥාන හතරකම ස්නාන කරා සම්පූර්ණවනා තුළින් ගන්න ඥාන හතර ඥාන හතර. හිත එකඟ කරගෙන කොන්සන්ට්‍රේට් කරගෙන ඒකාග්‍රතාවේ ලබා ගන්න ගන්න උත්සාහයේදී ඒක මානව වර්ගයක් උද්දයක් නිසා විනක්තා සම්මන ඒ උත්සාහය දරනකොට ඇයි මේගොල්ලන්ට පළවෙනි දෙන්නේ කියන්නේ දාන. ලැබුණයි කියලා කියන්නේ. දැන් Hindu ආගමේ නම් කියනවා. ඒක නව Hindu ආගමේ ඥාන ගැන කතාවක් නෑ. ඒගොල්ලන් කියන්නේ growth consciousness කරනවා. ක්‍රිස්තියානි ආගම වල සුපේවයි ඒ concentration එක කරන්නේ. ඒක මානව ඉස්ලාමයට පොදු දෙයක් නම් ඒකත් කතාවෙන් ලැබෙන පාත්‍යක් නම් ඇයි හැම කියන්නේ මම කියන්නේ විපස්සනා මොනවා මම කියන්නේ විපස්සනා ගන්න නම් කෙනෙක් බෞද්ධ ආගම කෙනෙක් නැවිලා මාතෘකාවට කියනවා මම තුන්වෙනි ධ්‍යානෙ හිටියා මම දැන් හතර ධ්‍යානෙ ගියයි එතකොට අපිට තියෙන හරි ප්‍රිසිෂන් එකක් තියෙනවා ඒක කියන්නේ බොරුවක් දැක්කද කියලා කොහොමද දන්නේ ගුණන් තුන කියලා හතරට ගියත් එකේ ඉඳලා දෙකට ගියත් නැත්නම් කතෝලික මනසක් කියනවා මට වෙනදාන ජීවිතේ කොන්සන්ට්‍රේෂන් එකක් තියුණා කියලා මොකක්ද ඇයි අපි මේකයි කැහෙන්නේ. ක්වොලිටි කරන්න ගිහලා නෑ නෑන්නේ අර අර කියන දෙකේ නතුමට ගියා තුන් ලහතර ගියා කියලා අපි දන්නවා අපිට කියනවා අපිට උරුමයක් තියෙනවා කියලා අපි හිතනවා බුද්ධ ධර්මයේ අපිට පිටියක් තියෙනවා යතරක් තියෙනවා ලොක් කරන්න පුළුවන්. මම කියනකොට මට හම්බෙච්ච එකක් තමයි හින් මුස්ලිම් මිනිස්සු අතර සූෆි මෙඩිටේෂන් සිස්ටම් එකක් තියෙනවා. ඒ සූෆි වරු ඒක ලියලා තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නමේ වගේ අල්ලා සබබලදාරි විද්‍යානාසිකේ එපිට 99ක් ඒ 99 එකක් හිතට අරගෙන දියදාංශ සීපයි රූප මේ විදිහට බාර දෙන්නේ අතක් උඩ අතක් තියාගන්න කියලා මේකම නැවතන අල්ලා අල්ලා අල්ලා අල්ලා කියන්නේ නෝතු තුමේ ආලෝක පහළ වෙනවා මෙන්න මේ වගේ තැනට යනවා කියලා සම්පූර්ණ පාඩම්ලා පෙන්නනවා අපි කියන්න ගන්නෑ මේක උපචාර සමාධිද අර්පණාද 1ද 2ද 3ද 4ද නමුත් ඉතින් ගියාට පස්සේ ඕන එකක් වෙන්නේ. ඊට පස්සේ කියනවා දැන් අර මැතිව් ඇන් අයි තාත්තයි පුතා කියනගේ පුතා බෞද්ධ ලාමවලේ තාත්තා ෆිලොසොෆර්. ඉන්න ඩිස්කස් කරනවා. පුතා මේ බල ළමයට කිච්චි වැඩ කරනවා. පුතා කියනවා මම තාත්තා කතෝලික වුණාට මම මේක කරනවා මම මේක අත්දැකීම් සහිතයි. තාත්තා කියනවා ඒකට කමන්නේ මම සම්පූර්ණ දෙයක් නැහැ බස් දෙන්න ඩිස්කස් කරනවා. එන පටන් ගන්න ඉඳලා ඉවර වෙනකම් ඩිස්කස් කරනවා එකිනෙකට මාරු කරන්න අදෘෂ්ටි. ඒකදී පුතා කියනවා මම දන්නවනේ කතෝලික ආගම. කතෝලික ආගමේ මේ තාක්කල් සාන්තුරු මෙච්චර ගානක් ඩික්ලෙයා කරලා. දැන් සයන්ටිෆික් රිසර්ච් එකෙන් මේ සාන්තුරු 50 පිස්සෝ 50 ගාන ලාභයි. ඒකයි මේගොල්ලෝ අරින්න ඕනේ. ඒකල නම් වශයෙන් දෙනවා මේ මේ කට්ටියට මෙන්න මේ සයිකොලොජිකල් ඩිස්ඕඩර්ස් තියෙනවා. මේගොල්ලන්ට මෙන්න මේ ධ්‍යාන තියෙනවා. හැබැයි 1 2 3 හතරක් කියනවා. මොකද ඒගොල්ලෝ නැගිස් පෙන්නලා තියෙනවා. ඉතින් අපිට කොහොමද කියන්න පුළුවන් අපි ළඟ විතරයි කියන්නේ මේක කොහේ සිලබස් එකේ ඒගොල්ලෝ ගාව නැහැ කියලා. හින්දු ආගම පැහැදිලිවම මහත්මයන්ට ක්‍රිෂ්ණ කොන්ෂස් කියලා කියන්නේ විපස්සනා. ඒ විපස්සනා වාවේ ක්‍රිෂ්ණ කොන්ෂස් එක ලිව්වේ බුදුන්සේ බහනට පස්සේ උපනිෂද්. ඒක පස්සේ කතාවක්. හැබැයි අපිට කියන්නේ හින්දුවම වලටදී පරමයි. නමුත් අහන්න එක පොතක්වත් කියලා දිනන කියලා බුදුරජාණන්සේ පහළ වෙලා අවුරුදු 600ක් යන එකක්වත් නැහැ. ඔක්කොම ලියලා තියෙන්නේ කට වචනෙන් ඇවිල්ලා ඊට පස්සේ හොඳට එඩිට් කරලා ගන්න. ලැන්ග්වේජ් එකට දාලා ප්‍රසන්ටේෂන් හදලා ලියුවා. බුද්ධ ආර්ථිකේ ලස්සන ලියුවට ලියන කලාවත් මේකෙන් අරන් තියෙනවා. ග්‍රැමර් එකත් මේකෙන් අරන් තියෙනවා. ඔක්කොම කරලා ඒගොල්ලෝ හදාගෙන කියනවා. බුදුහාමුදුරුවෝ අපෙන් ගත්තේ කර්මයේ සහ කර්ම වර්ගයේ. බුදුරජාණන් අපෙන් ගත්තේ ධ්‍යාන ක්‍රම ඒ නිසා බුදුහාමුදුරුවෝ අපි ලොකු මිනිහෙක් කරේ. නිසා සෑම ආගමකම භාවනා ක්‍රම තියෙනවා. අපි හිතනවා අපේ බුද්ධියට එකයි හින්න වෙලා තියෙන්නේ. හැබැයි එක ඒ ඔක්කොම සම්පූර්ණ. කියන්න බෑ එක දෙක තුන හතර කියලා අඳුරගන්න නෑ කියලා. ඒක බුද්ධඥානසික එක සිද්ධාර්ථ ගෞතම කාලෙම හිටපු යාලාට කාලමුත් සාරාම් පුත්‍ර හතට ගියකන් කියනවා අටට ගියකන්. ඒකට වෙන්න බෑනේ එක දෙක තුන හතර ගන්න කියන්නේ බෑනේ. ඒ මොකද අටුවාචාන් වහන්සේලා පිළිගත්ත මත. ඒ කියන්නේ අපිට වැඩි කලින් හිටපු අටුවාචාන් වහන්සේලා පිළිගන්නවා. අනිකුත් තරම්වත් 1 2 3 4 කියන රූප ධ්‍යාන. 5 6 7 කියන අරූප ධ්‍යාන තිබිලා තියෙනවා. දැන් ධර්මචනාසේ මේ බොබෙන්ද මොකදදී දබගහමුලදී ධ්‍යානකට ගිහිල්ලා තියෙනවා. ඒක අසිරතාවපචය කියන නිසා ඒ අපිට කියන්න බෑ. මේ අපි බලන පටු බෞද්ධ දෘෂ්ටි කෝණය නිසා අපි හිතන්නේ අපි ලොකුයි. ඒගොල්ලෝ පොඩියි. එහෙම බලන්න බෑ අර කියෝගේ මානව මනසක් අපි කතා කරන්න ඕනේ. හැම කෙනෙක්ම මොනවාරි කන්ට්‍රිබියුෂන් එකක් කරලා තියෙනවා. නමුත් කෙලපැමිණීමක් වෙලා නැහැ. සර්වඥාන්සේ වගේ ගියා මම යනවා මම ගියා මම මේක අත්දක්කා කියන ඩික්ලරේෂන් එක කාටවත් කරන්න බෑ. මම මේ මතයට එකතු වෙනවා. මතේ තමයි හිතේ. මට වෙනසක් පේන්නේ නැහැ. මොකද මම ඉන්දියාවේ බවහත් කාලයක් කළා. ලැබෙන කීපෙක සංතාවේ පාර තමත් පැහැදිලි අර පාරවල මඟ සලකුණු චේකනා ගන්න පුළුවන්. හැබැයි විපස්සනාවට යනකොට උද්ඝාතනයේ තියෙන විශේෂත්වයක් මුත්‍යාගමන විශේෂත්වයක් මම අපට අවබෝධ වෙලා නැහැ අත්ලින් තියෙනවා. ඒක ඒ මාතෘකාවෙන් තමයි මම හිතන්නේ මම කැලේ කරන්නේ Being, being from another personal awareness, unconditional, විශේෂ වචන ගන්න පාවිච්චි කරන්නේ අර ධම්පු දෙයක් දිහා බලනකොට නිකාන්ත අපි මේකට මොන network of service picking දෙයක් බලන්න නම් අර සමතේ තියෙන ශක්තිය ඒක මම හිතුවේ සාමසික විපස්සනාවට ගියාම ඒ ඥාන වලට මඟ පෙන්වීමක් අවශ්‍යයි. තම සමතේට වන්දන්නේ මඟ පෙන්වීමක් අවශ්‍ය අවශ්‍යද නැද්ද කියන එක මට කතා වෙනවා. දෙකේම එකයි. දෙකේම එකයි. මඟ පෙන්වීමක් අවශ්‍ය නැහැ. මොකද ගේස්ත වෙන්නේ. සමතේ උනත් අන්නේ ගේස්ත වෙන්නේ. විපස්සනා කරනවා විපස්සනා විදී උදාහරණෙ එහාගේ කිසිම ආගමක් ක්ලේම් කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පාත් එකේ. බුදුජානකේ විතරමයි මේ අනුසය කියලා දැකලා ඒකට තියෙන එකම උත්තර විපස්සනාවයි කියලා ඍජු ප්‍රකාශ නැත්නම් කියන බුද්ධ ආගමේ අනන්‍යතාවය. ඉන්ට්‍රින්සික් කැරක්ටරිස්ටික් විපස්සනා. විපස්සනා නැති බුද්ධ ආගම කියලා කියන්නේ මේ හිත නැති මලකඳක්. කවන්ද රූපයක් විතරයි. ඒක ඔළුවක් නෑ පණක් නෑ. නමුත් අපේ බුද්ධ ආගම ජීවිතේ කටකල අහන බලන කාටවත් ඒක මේකයි බුද්ධ ආගමේ මූලික කොටිය. මේකයි අපේ ලාංඡනය කියලා අපි දන්නේ නැහැ. දැන් විශ්වනා කියන්නේ මොකද්ද මොකද්ද කරන්න ඕනේ කොහොමද ඒක වෙන්නේ කියලා අපි හිතන්නේ ඒක මේ අපි කරන්න බෑ ඒකයි බුදුහාමර කියන්නේ නානා ආකාර අහලවට්ටම් දාගෙන ඉන්නේ ඒ නිසා අපිට මේ අපි ක්ලේම් කරන දේ ඒක නිකන් මේ අපිටම විරුද්ධවයි ක්‍රියාත්මක වෙන්නේ අපි ඇත්තට දන්නේ නැති දෙයක් මේ රකින්න මේ අන්ධකාරය යන වල්වට්ටියක් අපි පහු කරන යනවා ඉතින් අපි මේ ගැන ක්ලේම් කරනවා අපි දන්නේ නැහැ මේ පහු කරන්නේ මොකද්ද කියලා ඒ නිසා බෞද්ධ වශයෙන් අපිට වගකීමෙන් කතා කරනවා. ඒ කියන විදිහට බණකාන උපනිෂද් වලට අද්වෛත වේදාන්ත වශයෙන් මේ ළඟදී දලයි ලාම තුමා කියලා තිබුණා ඒ life and science mind and science mind science life science මොකක්ද වන්දේ කියන ඕනකි මේ කියලා තිබුණා අපේ මේ පෙන්නන සුද්ධ විපස්සනා නැත්තම් මේ දේවල් වහවහ ඇතින සුළු ගැතිය තේරුම් කරගන්න කිසිම කියන්නේ කතෝලික සභාව විතරයි කියලා. ඒගොල්ලෝ මේ ආසන්නයට ඇවිල්ලා තියෙනවා. කතෝලික සභාව කියන්නේ හරියම කොන්සර්වටිව් එකක්. නමුත් ඒගොල්ලෝ පද මාරු කරන හැටි දානවා. මාරු කරන මාරු කරන ගිහිල්ලා ඒගොල්ලෝ දැන් කිට්ටුවට ඇවිල්ලා. හැබැයි අපි සම්ප්‍රදාන කුල බක්කින් බැලුවොත් හින්දු ආගම තමයි කිට්ටුව. මොකද ඒක බුද්ධ ඥාන කියන කාරණේ තිබිලා තියෙනවා. ඒ නිසා දැන් මම දැල්කින් ඉස්සර ගිහලා බලන්න ආනන්දමයි කියලා හම්බුකේ සාකච්ඡා කරලා ඊට පස්සේ මහත්යෝ මේ ලෝකේ සංවේ සංවේදන කරන නිසා දැන් විපස්සනා නැති එකක් නැහැ. හැමතැනම ගිහිල්ලා තියෙන මොකද ඔක දන්න කවුරු පිළිගන්නවා. නමුත් ඒ දෙයට යෙදෙන්නේ නැහැ අයිතිවාසිකම් කතාව. බෞද්ධ ඉදෙන්නේ මේක මට විපස්සනා කියන කියලා ඔයාගේ බුද්ධ ධර්මයේ නෑ මගේ ඔයාගේ ආගමේ නෑ මගේ ආගමේ නෑ කියලා කියන එකට ගහපා දෙන්න කාරණාවක් කරගත්තට ඉදිල බලනවා නම් ඒක මොන නම කියන්නේ කිව්වත් ප්‍රයෝජනයි. මේක හැම තැනම තියෙනවා මේ ළඟදී පිකෝගේ ආටිකල් එකක් ලියන මොකද අද්වෛත වේදාන්තේ කියලා වන්නකොට පුදුම හිතෙනවා. ෆයිල් කෙලින් ඉඳලා තරම් ලස්සනද විඥාන විස්තර කරනවා. ඔය මේ මහාභාරතයේ අලුත් මහාභාරත ඇසිටිස් කියලා පොතක් තියෙනවා. ප්‍රකෘතියේ පොතේ මේ හත්වෙනි පරිච්ඡේදයේ කෘෂ්ණ විඥානය විස්තර කරන සම්පූර්ණ අනිදසන විඥානය තමයි. පුදුම හිතනවා ඒක අපිට වැඩි ලස්සන වචන දාලා විස්තර කරනවා. මේ ඥානය කියන ප්‍රඥාව ගැන ක්‍රිෂ්ණ විඥානය ගැන කතා කරනවා. ක්‍රිෂ්ණ විඥානය කියලා කියන්නේ ඒ විඥානයේ මූලික පබස්න මිදම්ලික විචිත්තම් කියන එක තමයි විස්තර කරන්නේ. කොහොම ලස්සන විස්තර කරනවා. ඒ මොකද ඒ මිනිස්සු හරි ෆිලොසොෆර්ස්ලා. හරි කාරණා කවියට හරියට ග්‍රැමටිකලි දාලා දෙන්න ගන්න. දැම්ම දැම්මට මේ අත්දකලා නෙවෙයි කියන්නේ. ඔක් කියවන මිනිස්සයා මුසුප්පු වෙනවා. අපි පොතක ගන්න බෑ විභව ගන්නා වගේ දේවල් අරගත්තොත් පිළිසොතකලි දෙනවා ලෙල්ලටම දැස්සලා දෙනවා මොකක්ද කරන්නේ මේ රචනන් මොලේකින් අරගන්න ඉතින් උගෝක් වෙනසක් තියෙනවා අඩු ගන්න විභව ගන්නා කෝකසක් කාම සංනාව හරි කමන්නේ අත්විඳිනදී ප්‍රත්‍යක්ෂ කරනදී ඒක යොමු කරනවා බව ගන්නවා ඒක තුගන්න බව ගන්නවා අවබෝධ කරගන්න. ඒක අපි ඒක කියවන්න ඕනේ අපි සුත්තමේ ඥාන ලබන්න ඕනේ. මොකද දැනගන්න ඕන නිකන් සුපර්ෆිෂල් විතරයි. ඒ සුත්ත විඥාන තොන්නේකට වැඩි වටන පැයක් භාවනා කරනවා. මොකද ඒක දෙලින්ම ප්‍රත්‍යක්ෂයෙන් ඒ දෙකම යනවා. විශේෂයෙන්ම ලෝක සාසන කීවා යනකොට සෑහෙන සුත්ත විඥානයක් තියෙනවා. නමුත් ඒක බර්ඩන් එකක් වෙනවා බරක් වෙනවා භාවනාව. දෙකම සම්බර කරනවා නම් ඇක්කස්ටන්ස් කාලයක් කරනකොට කරන මනුස්සයාට ඉබේම ඥාන එන්න පටන් ගන්නවා. තොරතුරු එන්න පටන් ගන්නවා. ඒක මේ. ඒක මිකැනිකල් එකක්. දැන් සමථ භාවනාව කරලා ඒක සත්‍යයට සමාධි වෙනාට ඊට පස්සේ ඉතින් විපස්සනා ඥානය මාධ්‍යවල වෙනස් නැහැ වෙන වෙනම ජීවිතයේ සාහකරණ කරනවා මේකෙන් කම් වැඩියෙන් වැඩියෙන් සමාධි කරන් කරන් කරන් ඊට පස්සේ ඒකෙන් ඒක ගැන බලනවා ඇති වෙනවා. ඔය ගැන මතක් කරනකොට මට මතක් වෙනවා ගරුවචනගේ සූත්‍රයක්. උන්වහන්සේ සඳහන් කරනවා "ජීමේ භික්ඛවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය කතමිදී පරපෝත ගෝසෝ අජත යෝනිසෝ මනසිකාය." මානවේ සම්මාදිට්ඨිය පහළ වීම සඳහා කරුණු දෙකක් වටපේ. මේ දෙක නැතුව ආසන කන දෙක පහ. එකක් තමයි පරපෝ ගෝසෝ අනුලින් අනුන් කන්නේ. කවම කවදාකවත් පරන්නේ සම්මාදිට්ඨිය ස්වයම්බුව පහළ වෙන්නේ නැහැ. අපේ ක්‍රමේ හැදිලා තියෙන සංසාරකේ. යටි බෝ කරන්න විතරයි හැදිලා තියෙන්නේ. මේකෙන් කඩාන යන එක ඒක මාපි එතකොට මේ හොරිකදී. දෙක කවුරුද කිව්වත් ඒක අහන්න යොන්සමස්කාරය තියෙනවා. මේ වාසය කියන්නේ පිස්සුවක් නෙමෙයි වාසය කියන එක ඇත්තක්. දැන් මේ කරන්නේ පැහිඳිල්ලක් මේ කරන්නේ කැඹිරිල්ලක් කියන එක තේරුම් ගන්න යොන්සමස්කාරය. මේ දෙක නැතුව බෑ. එතකොට මේ සමථ භාවනාවෙන් නිවරණටි කපලා දුරදක්නා නුණක් ලැබුණාට ඒ නෝන කොහටද පාවිච්චි කරන්නේ කියන එක Tamanට කපා ගන්න දාන්නේ කෙලස් කපන්න කියන එක වෙනස්. සප්පුරුෂ සූත්‍රයේදී සර්වඥයන් සඳහන් කරලා තියෙනවා ප්‍රථම ධ්‍යානය ලැබුවා කියන්නේ. ප්‍රථම ධ්‍යානය ලැබුවා කියනවා පැවිදි වෙනවා. දැන් කල්පනා කරනවා නම් දැන් මයික් එක බල ගන්න පැවිදි වුණා. සත්‍ය සූර්යයා මම විතරයි ප්‍රථම ධ්‍යානය ලැබුවේ. ඒ නිසා මේ අනිත් ඔක්කොට බැරි මම උසස්. ඒගොල්ලෝ පහක් කියලා. යම් විදියකට යම් මේ අසත්පුරුෂයෙක් ලැබුවා වූ ප්‍රථම ධාන්‍ය හේතු කරගෙන අත්ුක්කන් සැරම වම්බන කරනවා. අනුන් සත්හත්ත තමන් සත් කරනවා උට අසත්පුරුෂය කියලා කියනවා. ඒ මොකද ඒ ප්‍රථම ධානයේ ලැබිලා ඒකට පාරම්භාණකින් කවදාකවත් නිවනට පාර වෙන්නේ නැහැ. බුදුජානනාංශයේ අතම්මේ භාවයේ කියලා කරනවා. මේකෙන් මම වෙන්න හදනවා, අයියා වෙන්න හදනවා. ධම්මේ භාවය කියලා කියන්නේ ඒක නම්බුවට ගන්න එකනේ. අඳහර පානිනේ. අකම්මේක අවස්ථා බලවතා යේන යේනි මඤ්ඤති සතෝ සංඝෝති අඤ්ඤතා යමෙක් යමෙක් ඉතින් කල්පනා කරනවා දැන් ඉන්න ප්‍රථම ධානය කියලා අනිවාර්යයෙන්ම වශයෙන් ප්‍රථම ධානය නෙමෙයි. පොඩි ප්‍රථම ධානය නෝර කල්පනාව දෙන්න බෑ. එළියට ඇවිල්ලා හරි මේ විදිහට අත්ුක්කංගල බලවම්බන කරනවා නම් ප්‍රතිපත්තිය නෙමෙයි. ඒ නිසා යමෙක් ප්‍රතිපත්ති ඉස්සර කරන දක්නවා නම් ඊට ප්‍රථම ධානයේ වාසියට හිතනවා. නැත්නම් යාමම අසත්පුරුෂයෙක් ඉන්නවා. ඉතින් කල් බැලුවොත් ප්‍රථම ධානය වල තියෙන සෑහෙන ගන්න දුක. සෑහෙන සිල්ගතකෝ. දැන් ඉතින් භාවනා කරපු මිනිසෙකුත් නෙමෙයි. ප්‍රථම ඥාන ලැබෙන්නේ මිනිහක් කට උරව ගහන දෙන අසත්පුසයි. ඒක මොකද? ඒ නඩකට පාවිච්චි වෙන්නේ ඊට තියෙන්නේ. ඊට පස්සේ ගෙනියන මේක චතුත් අධ්‍යාන දක්වම යන ගෙනියලා නේව සංඥා නා සංඥාත් ගෙනියලා අන්තිමට කියනවා මේ සංසාර සංඥා වේදේක නිරෝධයට එනකම් ඔය අඳින ගතිය, අන්ධහර පාන ගතිය, අඟ උස්සන ගතිය. ඒක තමයි අමාරුයි. ආනන්දරත්නයේ නනතුනේ බලියදත්තට හොඳටම හම්බුණා. හම්බුනට පස්සේ ආයෙ හිතුවේ මස්සිනානේ බුදේලා ඉන්නේ. ඉතින් මට හිතේ දෙක ඉන්න ඕනේ මස්සිනානේට මම ගිහිල්ලා ඉන්නවා. නම්බුකාර විදිහට ඉන්නවා. හැබැයි යට කු මේක තියාගෙන ඉන්නේ මේ මට දෙන්න මේ සංඥා පාලනය කරන්න ඔබතුමාට හරියට වැඩ තියෙනවා මම කරන්න කරන්නේ ඔබතුමා අඩු ගන්න සාරුපුත් මම ගලනවා දෙන්නේ. මුදු සාක්ෂි විතරක් අපෝස්තල් කරනවා. කිසිම තැනක කිසිම විදිහකට කිසිම අධිකාරියක් බුදුසසුනේ කියලා. බ්‍රහදර දෙන ගමන බ්‍රහදර ගන්න කරන දෙයක් කරපන් ඉච්චරයි. යාම හතර දින ගන්න කිව්වා ඒගොල්ලෝ කරගත්තා. ඒක දැක්ක ඉන්නේ සෞඛ්‍ය. ඊට පස්සේ ගිහිල්ලා ඩාක්ටර මේ කවුද? අජාන්ත රජුරණ ගිහිල්ලා වැසි පාවලා වැසි මාවලා අකුණු ගස්සලා අනම්මනම් කළා බය කරලා රජුරුවල් කරා. අලග මරමවුවා. ඒ වෙලාව වෙනකම්ම ඒ අධිඥා ශක්තිය නිසා මේ අදසත් රජු සිතුව මුදුන්වත් කරුවේ බුදුහාම පෙන්නන්නේ නෑනේ අභිඥා. මේ අභිඥා පෙන්න නිසා බුදුනාතුල දුන්නම අභෞම කුසලෙන් පාඩපත් වෙනා එහෙම නැත්නම් ආනන්තරියක් කරනවා තමයි. ඒ අර වර්ධවට වමතින් අල්ලගත්ත ආයුධයේ වෙන හානියක්. ඒක සමතේ ඒක තියෙනවා. නමුත් මම මට බොහොම සතුටින් කියනවා ඒක තියෙන බව දන්නවම ඒක හානියක් වෙයි. මෙච්චරක් මේකේ ධර්මයේ මේ මේ මේ සතා මෙච්චර විශ්වාසයි කියලා දන්නවනම් බෙල්ලෙන් අල්ලගත්තා පස්සේ සතාගේ ප්‍රශ්නයක් නැහැ. කඳෙන් ඇල්ලුවොත් තමයි කන්නේ. ඒ නිසා විපස්සනා කරන කෙනාට සමථය පිළිබඳව හෝ ධ්‍යාන ලැබුණට හරි අවබෝධයක් තියෙනවා ඒක හානි කරගන්න නැති වෙන විදිහට පාවිච්චි කරනවා. ඒ නිසා මම දැකලා තියෙනවා එල්ජිනකොට කීපදෙනෙක් භාවනා කරනකොට ආලෝක පහළ වෙනකොට ඒගොල්ලන්ට මේ ෆෝබියයි. මට දැන් සමථයට ඇවිත් ගන්න අපරාධ විපස්සනා කරගන්න හම්බ වෙන්නේ නැහැ කියලා අර එන ආලෝකේ තේක් කරනවා. මට මට ඕනේ නැහැ සමථේ. ඒ වුණාට හිත යන්න හදන්නේ සමථයට. මට ඕනේ විපස්සනාව කියලා ආලෝකේ එනකොටම හිස්ටිනික්. ස්ථීරයක වෙනවා. මේ මං කියදෙනව කතා කරලා ඒ ආලෝකේ සමථ වෙන්න පුළුවන් විපස්සනා වෙන්න පුළුවන්. ඒක එන එකක් නම් ඒකට රියැක්ට් කරන්න. ප්‍රතික්‍රියා කරන්න බෑ ඒකට ඉඳ දෙන්න. පොඩි සමතින් ගිල ගන්නට යන්න පුළුවන්. නෑ නෑ ස්වාමීන් වහන්සේ අපිට ජීවිතේ ගෙටි ඒ නිසා අපිට රවට කර කර ඉඳලා නම් විපස්සනාව යන්න. මම කොහොමද දන්නේ අපි දිනාපු පාරමිතා ශක්තිය කොහොමද තියෙනවද කියලා හොඳට වැඩි. ඒක යන්න ඉන්න ධර්මන වාස්තුවේ වමන සිත්තල් දාලා ලක්ෂණ කපලා යන්නේ කියලා. අලි අලි වෙනවා දර්ශනට යහල් කියලා. අලියට මොකද මොලේ තියෙනවා කියන්නේ එලවනකොට දකුණට සිග්නල් දාලා වමට කපන්න. අලියට අලිය කපන්න බෑ. කොහොමද යන්නේ? ඒගොල්ලෝ සමථ විදර්ශනා කොයි එක ආවත් සුඛනම විදිහට කඩුව පාවිච්චි කරන්න හොඳට හසුරවන්න පුළුවන්. බය වෙන්නේ නැහැ. නොදැනීම තමයි ප්‍රධානම දුක. නිසා සමථ ගැන නරක කතා කරන්න නරක හැබැයි එහෙම අඩුපාඩුවක් තියෙනවා මාන්නයට හේතුව. සංඥාවට දෘෂ්ටියට හේතු වෙනවා කියන එක දැනගන්න මේකයි බුදු දඥාන්සේ පහළ වෙටි ඉස්සලා සමථය තිබුණාද නිවන් දකින්න බැරිව. නමුත් දැන් ඒකට ඇන්ටිඩෝට් එකක්. මනස කියලා තියෙන නිසා භවන හරියට ඒක කාණ්ඩේ සාමාන්‍යක නොගෙන ගියොත් හානි වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන කියන කාණ්ඩේ පස්සේ අනුපාතය කියන්නේ අනුපාතය ඥානවල ප්‍රධාන වෙනස්කම මොකක්ද? රූපාවචර ඥානවල ආරමුණ රූපාවචර රූපයක්. අරූපාවචර වලට යනකොට කසිනුක් ගහටම අවකාශය කියන අපි දැන්නේ මේක කසිනයක් කරගත්තා. කහපාට කසිනයක් කියන්නේ මේක දික්කේ ඉල්ලලා කුිට දෙයක් විතර ඇති. ඒ ගන්ධට ස්මට්ටමට ඉල්ලලා ඒක දිහා බලන්නේ කහපාටනේ අපි අරමුණු කරගෙන යන්නේ 1 2 3 4 දිහානවල. සතුටපදේ ගියාට පස්සේ අරූපාවචර කියන්නේ මේ කසිනේ තිබුණ තැන කසිනේ ගලවලා ඇති අවකාශයට හිටියෝ. කසිනුක් ගහටම මේක කැටි කරපු ඒ රූපේ වෙනුවට අරූපේ ගන්න අවකාශය අරගන්න. කහතුන කහවුනට අවකාශය ගන්න. මේ තුන නිල්ලට අවකාශය. මේ කසුන් කාටම අවකාශයයි ආකාසානංචයතනට අවුනේ. පතරේ ආපෝතේජෝ වන්නගතර මේ නිල පීතලෝ හිසෝදාද කියන හතර අට රූපමය. ඒක ගලවපු අවකාශය තමයි කිස්තනක් තමයි ඒක අරමුණ. ආනාපානසතිය ආනාපානසතිය දැන් සාමාන්‍යයෙන් කියනවා විපස්සනා ඥාන ටිකක් එක බලනකොට සම්මසන ඥානය කියලා කියන්නේ ප්‍රථම ඥානය හා සමාන සමතයක් සමාධියක් කියනවා. දුර්ල උද්‍යප්පේ අවස්ථාවේදී ද්විතිය ඥානය කියන ප්‍රීතිය හම් වෙනවා. බල උද්‍යප්පේ ඉඳලා එහාට ත්‍ය ඥානය සංකාර උපේක්ෂා උපේක්ෂාව කියනවා. එතකොට මේ සමත භාවනාවක වගේ වෙන කෘත්‍යයක් සිද්ධ වෙනවා විපස්සනා කරනකොට. හැබැයි ධ්‍යාන නෙවෙයි ධ්‍යාන වල කෘත්‍ය සිද්ධ වෙනවා. කියන ආනාපානෙදී යනකොට ඒ ආනාපානෙ සිහින් වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න එහා සමාන සමාධියකින් අපිට අවශ්‍ය කරන මේ බැටරි charge කරලා charge කරලා දෙනවා දුවන වාහනේ බැටරි charge කරනවා. සමථය අවශ්‍ය සමථය හදලා දෙනවා. ආනාපානෙත් යන්න පුළුවන්. කුටින්ම කියනවා නම් ආනාපාන හොඳට ගෙවිලා ගිහිල්ලා يعني හැපෙන තැන නැතිව හැපෙන හැපෙන බව වෙන සත්‍යය වෙන්න. ඒ ආනාපානයක් තියෙනවා නැති තැනට ගියාට පස්සේ වාක්කලාටේ රූපමය නෑ රුප්පණ ගතිය. රුප්පණ ගතිය නෑ. නමුත් සමාධියේ තියෙන සත්‍යය ඒ තමයි ආධුනික ගොඩක් කාලේ තියෙන දෙයක් නෑ කියලා තීරුම් කරගන්න මොකද හොඳට රිෆයින් කරගෙන කරන්න යනකොට ඒක නැත්තරම දැනගත පරිදි. චතුර්ථ ධ්‍යානෙදී කියනවා සමතේදී ආනපාන නොදැනෙනවා කියන. ආනපාන කියන්නේ නෑ අන්තිම සියුම් වෙනවා ඒක මේ ටිබෙටන් කට්ටිය කරලා ඒගොල්ලෝ කියනවා මෙච්චර වෙලාවක් යනවා මට සතු ගතියට යන්න කියලා මෙතෙන්ද වීදුරු කැලක් අල්ලන වීදුරු කැලක් අල්ලන හුස්ම වදිනවනම් ඒක දුමාරේවල බලන්න ඉන්නවා ඒ එහෙම දැනෙන මට්ටමකට හුස්ම ගන්න දෙනවා කොහෙන්ද මට්ටමකට බස්සන්නේ දැන් ආනාපානේ පුරා වරවත් කරන කෙනෙකුට සම්මුඛ මුලින්ම අනුපාත ප්‍රැක්ටිස් යන්න පුළුවන්. ඒකට මේ මහත්යව ප්‍රශ්නෝගේ තමයි කියන්නේ ඒක රූපාවද අසුපාද එකද දෙකද තුනද හතරද නැන්නයි කියලා කියන්නේ මාන්නේ පිටිලේසිය. ඒකවල ධානය නෙවෙයි. මනින්න හිත. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් අපි අපිට ලේබල් අලවන්න ඕන කමක් නැහැ. වැඩි වෙනවා නම් බලලා මැට්ටෙන් හරි ගමන්නේ නැහැ. අපිට ඕනේ නිවිවල් යනවා නම් විතරයි. ප්‍රශ්නයක් තිබුණානේ අනුපාවචර ධ්‍යාන ලැබුවම අනුපාවචර ධ්‍යාන ලෝකේ උපදිනවා කියලා. අවුතුනක් නැහැ. ඒ වැඩේ බලාපොරොත්තු වෙනවා. ජීවන් යනකොට යන්න අවශ්‍ය නැහැ. ඒකත් අදෝත් සමාධිය උදා බලවත් කියන්නේ. භාවනා කරගෙන කරගෙනකොට නොදැනෙන අනුපාවචර පැත්තදී ඥානක අවශ්‍ය දෙහි දෙලි හරි පොයින්ටර් එක කටපාව වෙනවනේ. එතන ඉන්න තැන දැනගත්තොත් මේකට බැඳීමක් ඇති වෙන්නේ. දැන් නැත්තම් බැඳීමට chance එකක් නැහැ නේද? මම පළවෙනි ධ්‍යාන දෙකතන එයාට ගන්න වැඩේ සිද්ධ වෙනවා. යන යන තැන වැඩේ සිද්ධ වෙන මේක එකද දෙකද තුනද ගන්න කියපු ගමන් මේකට ඇට්‍රැක්ෂන් එකේ. ඇට්‍රැක්ෂන් එක නිසා නෝ අරූප ප්‍රශ්න වලට යන්නේ. මෙතන තියෙන වැඩේ සිද්ධ වෙනවා කොහෙන් උනාද දන්නේ. ඒ නිසා එතන අඳුනා ගැනීම තුළින් වෙන ආකර්ෂණය වෙන්න තියෙන අඩුයි පාන්නේ නැති වෙනාට මනුම හරියට මේක දන්නේ නැති කෙනා. වැඩේ සිද්ධ වෙනවා නමුත් අර තණ්හාමාන දිට්ඨි පිටින් තියෙන අවස්ථාව අඩුයි. නිකංචය කියලා කියනවා නිකංචය තමයි ඒකේ කාණ්ඩම් ගතිය. නිකංචයෙන් තමයි අපි මෙතන මරණයට පස්සේ ඒ බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා උපදවන්නේ. ඒ කියන්නේ දරුවන්ට ඇති ප්‍රේමී, වස්තුවට ඇති ප්‍රේමී, කාම ලෝක උප්පත්තියක් ඇති කරනවා. ඒ වගේම කසින වගේ දේවල් වලට ඇති බැඳීම නිසා රූප ලෝක උප්පත්තියක් ඇති කරනවා. ඊට පස්සේ අරූප ලෝක වලට කියන බැඳීම ඒකදී බොහොම සියුම්, බොහොම හොඳයි. අනික් කටට නෑ මට විතරයි කියලා ඒක අඳුනාගෙන ඒක කාඩ් එක ගහන බැච් එක ගහගත්ත ගමන් එතෙන් උත් වෙනවා. තමයි <laughs> අරමුණක් ඕන කරලා තියෙනවා අපිට දැන් කාර් එකක් යට වුණොත් අපි ජැක් එකක් නැත්නම් අපි ලිවර් කරන්න වෙච්ච ගලක් ඕනේ නේද අපිට පිවට් එක. නොසැලෙන එකක් ඕනේ නේද? පිවට් එක යට යන එකක් වුණොත් බෑ. එතකොට අපිට ලිවර් සිස්ටම් එකෙන් අපි වගේ 10ක් බදාලන්න පුළුවන් ඒක. පිවට් එක. ඒ පිවට් එක තමයි කර්මස්ථානය කියන්නේ. නෑ ඇත්තටම එහෙම එකක් නෑ. කවුරුත් වගේ එක කරනවා නම් හොඳයි. නමුත් මේ බසුදිය අවුරුදු 10 වගේ කාලවල දැකලා තියෙනවා ගුරුවරයෙක් නැතුව ඒ කසින භාවනා කරන්න ගියාම උගාක් වෙලාට নানা ආකාර මානසික තත්ත්ව ඇති. ඒ කියන්නේ ධාතු කිපිලා කන්ට්‍රෝල් කරගන්න බැහැ. ඒ නිසා දැන් හුඟවදනේ කසින භාවනා කරන්නේ හරිත මාස්ටර් කෙනෙක් නැතුව. ඒ වෙනුවට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ආනාපානෙ වගේ කසින ආනාපාන භාවනාවේ බුදුසසුනක සඳහන් කරලා තියෙනවා ආනාපානේ ආනිසංශයක් වශයෙන් ආනාපාන සති භික්ඛවේ සමාධි භාවිකෝ බහුලීකතෝ සන්තෝෂේව පඤ්ඤීතෝ චේතනකෝච සුඛෝච විහාරෝති. උප්පන්න උප්පන්නේ වාපකාරං අකුසලිය දන්නේ පහ පරියන්තිය. මේ ආනාපාන සති භාවනාවේදී ප්‍රණීතයි සාන්තයි පිටින් කසිනවන කරන්නේ. පිටින් මොනවාකට සෝම් කොටකට යෑමක් පළවෙනියක් ඇවිල්ලා කටින හැදිලා මොකොත් නෑ ආසේචන ආසේකුණික කරේ මැටි අනන්න ඕනකම සුකෝච විහාරෝච ඉන්දෙන්ද සුඛයක් ඇති කරනවා විලෝපන නැති කරනවා අනික හැම භාවනාවකම විලෝපන එන්න ඕනේ කියන්නේ මිනි මිනි කනතර ගිය මනුස්සයාට රැදේ රැමැද මිනි පෙන්නේ එහෙම නැත්නම් විශේෂ කොටක භාවනා කරන කාට එව්ව පෙන්නේ ආනාපානෙ එහෙම එකක් වෙන්නේ ඒ ආනාපාන චතුත් අධ්‍යානෙ ගියාට පස්සේ අභිභායතන කසින කියලා જાතියක් තියෙනවා. එයා කරන්නේ චතුත් අධ්‍යාන වගේ සමාධියක් ඇති කරගෙන විචිස්කුත්තාසිත හිත දාන. චේසකේතා කේසකින වෙන කෙලසෝ කියන වර්ණ సంతාන දිශා අවකාශ වශයෙන් කිස් ගහ දුල්ලගෙන. ආ කිස්. ඉතින් ලොම් වෙනස් වෙන හැටි පෙන්නනවා. ඊගාට තාචෝ හම දත් නිය එකින් කිය වෙනස් කරන්න දෙන්න ආරියට කෙස් කියන කෙස් එකට යනවා. ලොම් කියන ලොම් එකට යනවා. මුතුට හිත හොඳට ස්ට්‍රික් කරගන්න. 32කටම නිල දාලා කරකවන්න කියනවා පුළුවන් තරම් 32 කරකවලා බලන්න කියනවා. කොයි එකද වැඩි ඇට්‍රැක්ටිව්? වැඩි තමයි පීල්. ඒ කියන්නේ සංසාරගත ක්‍රමයේද එකක් හරියට. අපි හිතුවා ඩක්ටිකට ඇල්ලුවයි කියලා. ඊට පස්සේ කියනවා එක සැකිල්ලම අල්ලනවා. එහෙම නැත්නම් ඔළුවේ පිටිපස්සේ තියෙන රවුම වගේ එකට අල්ලනවා කියලා බලලා. ඊට පස්සේ යා 32 අමතක කරලා අට්ටියක්. අට්ටි කරගෙන කරගෙන කරගෙන යනකොට එක්කෝ සටහන වර්ණය අලුව තියෙන ඕෆ් වයිට් කලර් එක එතන තියෙන පටවි ධාතුව එතන අපුල අසුභ කියන තුනෙන් එකක් අල්ලනවා ඒක තුන්ම සම්පිකට එනවා ඒකෙන් වර්ණය ගත්තොත් ඕෆ් වයිට් කලර් එක මතම භාවනා කරනකොට කරනකොට කියන ඕෆ් කතිය ගිහිල්ලා වයිට් වෙනවා ඒක ඊට පස්සේ ඕදාත ඕදාත කියලා මාරු කරලා පස්සේ සුදු කසිනකින් ගන්න පුළුවන් දේ ඇටේ වර්ණයෙන් ගන්න පුළුවන් මුත්‍රා හෝ පිට මුත්‍රාව උරුම කරගත්තොත් කහ පාට යනවා. කෙස් වලින් ගත්තොත් නිල කසින් යනවා. ලේ වලින් ලෝහිත කසින් යනවා. ඒ නිසා මේ දෙතිස් කොටාසෙන්න පැත්තකට යන්න පුළුවන් අභිභායකන කසින් කියලා. එතකොට අර වගේ සදන්නද කසින මණ්ඩලෙක නෙවෙයි ගන්නෙ. දෙතිස් කොටාස වලට කියන්නේ ඒකේ වාර්තික යනවා. එතකොට අර වගේ විලෝපන වෙන්න තියෙන අඩු. හැබැයි අර කසින භාවනා කියලා කියන්නේ වැලිඩ්. නමුත් ඒක අර ගයිඩඩ් මෙඩිටේෂන් එකක් විදිහට කවුරුත් නැතුව කරන්න නරකයි. සෑහෙන තමන්ගේ සීල සමාධි ප්‍රත්‍යා පිළිබඳව කුඳුවට පෙලක් නැතුව. මොකද ඒකට මේ විලෝපන වෙන්නේ කියනවා පේසිම් වාපි සෙන් කුප් කියන ඒ ධාතු කිපෙන්නේ. ඊට පස්සේ අමාරුයි මේ නැති කෙනෙකුට ඒක නැවත අපව ගන්න. Thank you. එතකොට ඒ හැම කොණ්ඩ කියන කට්ටියට දැහැතර බැඳ හැකිනේ. කරන කට්ටිය ඊර්ෂ්‍යා කරන්න එපා කරන්න කියලා. එහෙම කරන ගියාට පස්සේ බුරම්පොන් ස්වාමීන් වහන්සේ කිව්වේ ඔකේ යම් කිසි මාස්ටර් කාලා පස්සේ තමන්ටම පිටින් ගිහිනවා නිකන් ඉන්නකොට ඔය නිකන් නිකන් හම්බ වෙනවා කසිටියක් කොල්ලපාස්සක්. ඒකකට කරන්නේ මේ භාණ්ඩාගාරික පරියක්තියක දැන ගැනීම සඳහාමන්නේ වේදන් මතේ. කොල්පිකෙන් දැන් මෙහි ආපුවම හැම කෙනාමගේ පිහිටියක් කරනවා. ඒහෙදි පිහිටියක් කරන්නේ ඉඩක් තිබුණා නම් හරියටම හරියට. මෙහි ආපුව නොකර හිටියොත් තමයි නිකන් මොකද. ඒ කියන්නේ බේසික් ඇඩ්වාන්ස් ලෙවල් නැතුණා ප්‍රශ්නයක් නෑ. මේ මෙහි ආපු කෙනා chance එක ගන්න. ඒක අපි ඒක පිහිටිය කරන්න නරකයි. එනකොට ඉන්නේ මේ ඉන්නේ PhD ගන්න නෙවෙයි සල්ලි හම්බ කරලා තමයි. මොකද ආයෙත් ගන්න සමහර භාවනාවක් කරනවා මේ. ඒත් එන්නේ භාවනා කරන්නත් නෙවෙයි. ඒක ආනාපාන වෙච්ච සූත්‍රේ පැහැදිලිවම දරුවත්න සඳහන් කරලා ආනාපාන කරනවා නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම යරිනවා අවශ්‍ය කරන්නේ මේකට යන්න. ඒක ඒක බෞද්ධ අසින්නලයා. හොඳට තේරුම් අරගත්ත නිසා භාවනා කරපතර ආනාපානෙ විශේෂ තරක් දෙනවා. මොකද ඒක අහුවෙන්නේ නැති නිසා භාවනා නොකරන එක යන අනුකම්පාවෙන් තමයි පිළිබිඹු කිරීම කරන්නේ. ඒක නැත්තම් ඔය අනිකුත් භාවනා කම් කිය. ඒක ඉතින් සාමාන්‍ය විචිත්‍ර ශාසනයක තියෙන අලංකාරකම. විවිධ ක්‍රම වලින් බැස ගන්න. මම දැන් කරුවචනාංශයට යමක් කියලා දෙන්න උනා. එකම ක්‍රමයක් නෙවෙයි තියෙන දේශනා විලාසය. මම ඒකට තව කෙනෙකුට තව පැත්තකින් කියනවා. ඉතින් ඒකෝට අර ඉස්සල එක නම් කියයි මට හරියක දුන්නයි කියලා කිව්වා වනෝට මට දීලා තියෙන ප්‍රී කන්ඩිෂන් එක අන්න රැයට හරිත් එක දුන්නයි කියලා. එන්න ඒ සර්වඥාන්සේ තියෙන මේ දේශනා විලාසය. අපි කර්මස්ථාන ගොඩක් තියෙන එක බාධාවක් කරගන්න අරකයි සුසුසු කරන කපලා. අන්තිම තමන් ඒ ඔළුව උස්සගත්තට පස්සේ වතුර මට්ටමින් ඕනේ නම් විශේෂණය කරන්න පුළුවන් අනිත්. කරන ඒක සරුවච්චන් වහන්සේට අර සාරිපුත්‍ර සාමණේර කරන්න බෑ. මොකද්ද ගැළපෙන්නේ කියලා ඉස්සෙල්ලම කරන්නේ පොට්ටේ තමයි. ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් එක විතරයි මුළු ලෝකෙටම ඉතුරුලා තියෙන්නේ. ඒ නිසා ඒ කරන ට්‍රයිල් එක ලාභ සත්කාර ප්‍රයෝජන සඳහා නොවන නිසා උත්තම පකින්නවත් මොකද අපි કોઈ කමතාන් අරගෙන භාවනා කරත් ඒක නරකක් නෙවෙයි අනිත් එක අපි කාලා දුකනන්න හැදෙන ගන්නේ නිසා මොකෙන් හරි පටන් ගන්න මේ කියුණොත් කල්යාණ මිත්‍රවරු බුදුන් හිතේ ප්‍රැක්ටිස් කරලා ගන්න. ඉතින් කොතනින් හරි පටන් ගන්න කියලා තමයි මම කියන්නේ. සාමාන්‍ය සංස්කාරවලදී ඉන්ටර්ප්‍රිටාර පිසුක වලදී විභවකාරී භාවස්තු හතේ විඥාන උපේක්ෂාව දෙකයි. ආනිඥාන සංකල්පය කියන්නේ කුණ්‍යල සංකාරන්නේ කුණ්‍යල සංකාර ආනිඥාන සංකාර කියන්නේ පිටපව් දෙක නැති. ඔව් ඒක ඥාන ප්‍රත්‍ය වලට එනකොට ආනිඥාන සංකාර කියන්නේ ධානයක් කියලා කියන්නේ. ප්‍රශ්නේ වර්ණ ගන්න වෙච්චත් කතාව. ඒකේ හිතක් විචාර නැති කරන බුද්ධයන් කියනකොට ඒකේ යම්කිසි අකමැත්තක් තියෙනවා හිතක් විචාර කරන්නේ. ඒකද අපේ සංස්කාර ගන්න ඒ අවස්ථාවේදී ඒකේ එතන විභව තණ්හා ඇතිවෙන දෝනිදාන දෝනිදාන කරනකොට පරිවිද්‍යාවෙන් කියන්නේ විභව තණ්හාව. ඒකට පරිවිද්‍යාන පරිවිද්‍යාන කියන්නේ යම් යම් ධානාංග කපන්න නැතුව ඉහළට යන්න බෑ. ඒකට කිය ආධිනව දකින්න. ආධිනව දැකලා මෙයාත් එක්ක යන්න බෑ. මේ බර වැඩි නිසා යමක් බර අතාරින්. ඒ මේක විභව තණ්හාවද කියලාද ප්‍රශ්න. නොවෙන්න බුණා. ඒ මොකද කාම තණ්හා විභව තණ්හා දැන් ජීවිතේ තොරව බුදුජානකගේ පහළින් ඉස්සෙල්ලා හිටපු කිසිනාසත් ඔයඩ කරලා තියෙනවා. යාන්ත්‍රණය දැනගෙන හිතුවේ නෑ නේද? ඒ කියන්නේ මේ කාම තණ්හා මේ තා විභව තණ්හා කියලා එහෙම එකක් නෑ. ඒ වගේ මේ මේව නම් කිරීමක් ඒ කාලේ වෙලා තිබුණා නෑ ඒක නිසා විභව සංඥා වරණ කියන නැත්නම් හරියටම ඩිෆයින්ෂන් ඒ සර්වඥාන්සේගේ මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ විග්‍රහයදී තමයි. ඒක ඉස්සෙල්ලා විභව සංඥා දැන් වෙස්ට් එකේ තාමත් නෑ ඒක ඩිස්ටින්ක්ටිව් කියනවා අන්සබ්කොන්ෂස් කියනවා අන්කොන්ෂස් කියලා කියනවා. නමුත් ඒක අමාරුයි. විශේෂයෙන්ම අපේ තේරවාදයේදී මෙන්න මේකට එනකොට ඔය භවංග කියන concept එක දාලා තියෙනවා. මහායානයේ ආලේ විඥාන කියන concept එක දාලා තියෙනවා. ඉතින් early buddhist theory කියලා අදහන කට්ටිය මේ දෙකම පසුපාලින වෙච්ච විකෘති වශයෙන් දැන් ඔය භවංගෙන් තමයි විභව විභව තණ්හාව හැංගිලා තියෙන්නේ. අනුසය හැංගිලා තියෙන ඔතන වෙන්නත් කියලා කියනවා. එහෙම නැත්නම් මේ වංශනික ධර්ම තියෙනවා. දන්නේ නැතුව හැංගිලා තියෙනවා. නමුත් ඒක මුල් උදාහරණ ප්‍රති නෑ. පහුවෙනකොට ඒ ગેප් එක බේරන්න concept දාන්න වෙනවා. මේ සමහර දෙනා මේක බුද්ධ මතයක් කියලා. මොකද මේ ප්‍රශ්නස් කරගෙන නෑ නෑ මේ පරිපාලන කරපු කමෙන්ටේරියල් එක්සිකියුට් කියලා ප්‍රතික්ෂේප කරනවා. කොහොමද මේ මේ සබ්ජෙක්ට් එක තර්කයෙන් හෝ ළඟා කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. එක්ස්පීරියන්ස් එකේ මේ අන්ද. එක්ස්පීරියන්ස් ඉන්නේ හැම කෙනාටම ඒක වර්බලි කාටද කියලා දෙන්න බෑ. ක්‍රමයක කවුරුත් නෑ. අනිර්වචනීයයි. නමුත් මේක නැතුව මුළු තියර එක එක්ස්ප්ලেইন කරන්න බෑ. ඔබේ සෑහෙන කියන මිස්ටික් පාට් එකක් වගේ බ්ලැක් බොක්ස් එක වගේ ප්ලේන් එකේ කියනවා මොකද්ද කැලලක්. ඒක නැතුව කරන්න බෑ. ඉහළට ගිය කෙනාට ඒක අහු වෙනවා පල්ලෙහාම බලනකොට ඒක ඉස්සරම පැලට බලන්න. ඩයිජෙස්ට් බලන්න. අදෝසෝගේ අරස්ටර් මාර්ගී සම්මා සමාධියේ සත්‍යවාදී සූත්‍රයේ සඳහන් කරලා තියෙන හතරේ ධ්‍යාන තමයි ज्ञान का शरीर का संघ तो ज्ञान का ना उपरी के उपरी का धर्म का होती है फिर सबसे बोझ जाएंगे फिर उसे शावर उपरी से छात्र भी जाएंगे जैसे मेरे पास सच्चेदम सूते पहले के ना उपेक्षा सतिपार सुधि सच्चा कुत्ता था उपेक्षा ने सा साथी मरण कर लगा था पांडरे का बंदा जो सब कुछ कर जा रहा था सम्मा समाधि इसे कालीन बुद्ध के पहले जिसमें तुमने सम्मा समाधि है උපේක්ෂාවෙන් සහ දක්ෂින් පන්නරේ ලැබලා තිබිලා නැහැ. ඒ නිසා ඒකට සම්මා සමාධිය කියන්න බෑ. උච්චංග ධර්ම වල සමාධිය ඊට උපේක්ෂාවට කියනවා. උපේක්ෂාවදී තමයි උච්චංග පරිපූර්ණ පරිපූර්ණත්වයට පත් වෙන්නේ. ඒ මංගල සූත්‍රයේ කුත්තස ලෝක ධර්මයේ නෑ. තපෝජ බ්‍රහ්මචර්යයන්ට ආර්ය සත්‍යන දර්ශනම් ඒතම් මංගල මුත්තුමන් කියලා තපසත් බ්‍රහ්මචර්යයත් ආර්ය සත්‍යන අරිය සත්‍ය දර්ශනය නිබ්බාන සත්‍ය කිරියාය ඒකම් මංගල මුත්තම කියන අපිට පේන්නේ. ඒකනේ අපි යන ගමනේ අවධානය. ඊට පස්සේ කාටාවේදී කියනවා සුත්තස ලෝක ධර්මයේ චිත්තං යසන කම්පති අශෝකම් විරජන්තේ මං ඒකම් මංගල. නිවන් ලැබුවට පස්සේ අශෝක ධර්මයේ කම්පා නොවිය පිළිබඳ වෙනම ට්‍රේනින් ක්ලාස් එකක් නේද? In service training. ඒකෙන් තමයි මේ මූලියේ පිටි මූලිය වහලා ලොක් කරලා වැඩි ප්‍රොඩක්ට් එකේ දීලා දාන්නේ අවසාන වශයෙන් තියෙන අස්ලෝක ධර්මයේ කම්පාන වීමක් තමයි නිවන් ලැබුම කෙනාට ඒක හොඳටම තේරෙනවා අනිත් කෙනා හිතන්නේ නෙවෙයි කැපි පේන ගැතියි අස්ලෝක ධර්මයේ කම්පාන නිසා වරණ කියන විදිය. ඒ කියන්නේ අවසාන ෆිනිෂින් පේට් එක දෙන්නේ ෆයිනල් ටච් එක දෙන්නේ. ඒ නිසා බුද්ධංග ධර්ම වල අන්තිමට උපේක්ෂාව තමයි තියෙන්නේ. ඉතින් උපේක්ෂාව යටින් බලනකොට තාදී ගුණයක්. ඒ හේව ගතියක් මේ ලෝකයක් හදාපත් පිළිගන්නේ නැහැ. ලෝකයා හිතන්නේ නෝන්ජල් තමයි. මොකද හිතන්නේ මේ හැම දෙයකම සමාන ගතියක් තියෙනවා කොහෙන්ද මොටිවේෂන් එකක් එන්නේ. ඔක්කොම සමාන නම් මේ මොටිවේෂන් එක ගන්න බැරි නිසා මිනිස්සු මොටිවේෂන් එක තණ්හාවෙන් ලැබෙන නිසා තණ්හාවට කැමති පිටාට යනවා. සුකන් ට්‍රක් කරන්නේ. ඉතින් ආයත සියලු ආශ්‍රස් ආශ්‍රයෙන් ආශ්‍රවක්තිය යාලේ කියන ඒ අවිද්‍යාව කාම සබෝධය විකාශ සම්පූර්ණ ලක්ෂ කරනවා කියන එක සිරුදේගෙන ප්‍රතිශාන ඔය ඒක එපිටට ඒක සිනනින් එකක් ආස්වාක්ෂය එදින ඥාන සබ්බ සංකාර සමත සබ්බපති පටිනිස්සග්ග එක එක පැත්තකින් ගා මේක නෑ කියනකොට ඉවරයි. ඒකත් අරක තියෙන ඒක නෑ කියන්නේ ඉවරයි. ඉතින් ඒක නෑ එන පාරවල වල හැටියට නිවනටම දෙන්න පුළුවන් විවිධ සමාන පද ආසවපැත්තේ බලනවා ආසවක්ෂය. සංකාරපැත්තේ බලනවා සංකාර සමතේ. උපරිපැත්තේ බලනවා සබ්බුපටිපටි නිස්සාරය. කන්නක්ඛය. නිවන කියන්නේ නාස්තික පැත්තේ විතරයි. අහවල් දෙය කියන්නේ බෑ අරක නෑ මේක නෑ මේක නෑ මේක නෑ කියන එක. අපි කිව්වොත් එහෙම මේ ඉස්සර නිරාකරණය පස්සේ ලංකාවේ ඇපල් ලැබෙන්නේ නෑ. ඒක ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කියන ඇපල් රසය මොකක්ද කියලා. ඉතින් ආර කියන්නේ අඹ රස නෙවෙයි. කෙසෙල් රස නෙවෙයි. විදර්ශනය. යාමස කවදාකවත් තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන දෙබේ. හැබැයි ඇත්ත තමයි කියන්නේ. නමුත් දිවදි කර්මන් කියලා ඇපල් කරලා තිබ්බදවදී. සාමාන්‍යයෙන් ඔන්න මේක තමයි කියන්නේ. ඒ වගේ නිවන කියලා කියන්නේ අපි මෙතෙක් කල් අහස්සේ කරපු සෑම දෙයකම නැස්ත්‍යක්යක්. නිසා අනිර්වචනීය කියලා කියන නිසා තර්කකාරයෝ කියන ඔය නැති දෙයකටයි මේ බොරුව ගෙනියන්න හදන්නේ ප්‍රොඩක්ට් එකක් නැහැ ඔය ඇඩ්වර්ටයිස් කරා. පැකට් එක විතරයි තියෙන්නේ, ලේබල් එක විතරයි තියෙන්නේ, ඇතුලේ පුස්ස කියලා. ඉන්නේ කියලා ඇත්තටම රැවටිල්ලක් කරන්න ගන්න දෙයක් නැහැ කියලා. කියන මොකද ඇත්තටම මේ අකිංචන අකිංචරං අනදාන. ඒක නිසා මේ බුදුරජාණන්සේ ගහපා දෙන්න යන්නේ නැහැ. එහෙම බෑ කියන කතිය. මොකද ඒකකට කලියම ඉන්නමලා කියන එක අතුරක් කරනවා කියන්නේ අපරාධෙදි. සම්පූර්ණ තේරෙනවා සංසාර බය කියන්නේ මේකයි කියලා ඒ මනුස්සයා කියනවා සංසාර බයෙන් ගැලවීමක් මම කතා කරන්නේ. ඒකට පුතෝත් නම් නිවන කියලා නම දානවා. නිසා ව්‍යාකරණයේදී දැනෙන දක්ෂතාවයක් ඕන ඔළුව බේරන්නේ හැටත්තට යනවා. එනිසා මේක බොහෝ විට මම කියේ පාපවාදකමා පවා අඳුරගෙන ඉන්නේ නාස්තික ධර්මයක්. කිසිම සපක් ගැන කතා කරන්නේ ඔක්කොම තියෙන දේවල් වෞත්සන මුත්තේන්තු කාලකන්නේ නොකෑමන දහවතුර පච්චවදුර ගැන බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා. දෙන්නන්න බෑ කාමෝගෝ කියන්නේ මේ බුදුරජාණන්සේ කියනවා. ඒ බුදුරජාණන්සේ කිසිම වයක් නැහැ කියනවා. උඹලා ඉන්න කාමකෝගින්න වැඩි සැපේ මම ඉන්න ඉතර මට කියනවා. උඹලට වැඩි මම සැපසේ ඉන්නවා. උඹලාගේ ඔය ආදම්බද කියන්නේත් නැහැ, ඕටයින් තරන්නේත් නැහැ, කාලපුතිය ගන්න බැරිද මොකුත් නැහැ. නිදන්නන්න අතර මම සුවසේ බුදිනවා. සියලු සැප තියෙන මේ විතරේ මම සැපසේ ඉන්නවා කියලා උනාට ඒකට අභියෝග කරනවා. සම්පූර්ණ මේ ප්‍රශ්න පිළිබඳව සුපතෝ ඉතන මනෝමය ප්‍රශ්න හැදී අපි කිව්වොත් දුක දුක දුකට හේතුව මුක්තිය මුක්තිය ඒ කියන්නේ තුවාලයක් තියෙන තැන තුවාලේ නැති කිරීම. විපාශයක් තියෙන තැන විපාශය නැති කිරීම. බඩගින්න තියෙන තැන බඩගින්න නැති කිරීම. ඒක බඩගින්න නැති කිරීම කියන්නේ මොකද්ද කියලා අහුවොත්. බඩගින්නේ දුක දන්න එකමයි යෝගේ පේනකුයි. බඩගින්න කියන්නේ මොකද්ද කියලා දන්න මනුස්සයෙකුට බඩගින්න නැති කියලා පස්සේ මොකද්ද කියන එක අහන්න දෙයක් නැහැ. එතකොට කෘත්‍ය කෙල්ලම ආරයි. දෙයක් වෙනමසේ පෙන්නම ගන්නේ දෙයක් කරගන්න නෙවෙයි. දෙයක් කරගැනීමෙන් තමයි දුක ඇතිවෙන්නේ. ඒ නිසා අකිංචනං කිංචනයක් නෙවෙයි. අනාදාන අල්ලගැනීමක් නෙවෙයි. අකිංචනං අනාදානං නිබ්බානං පරමං පදන්ති කියලා තමයි කියන්නේ. ඒක හරි අමාරුයි තර්කයෙන් කම්ප්ලීට් කරන්න. තර්කේ නැතුව යන්නත් බෑ. ඒකත් තියෙන හොඳ ෂාෆ්ට් නොලෙජ් එකක් තියෙනවා. කොහොමද ඒකේ ලිමිටේෂන්ස් දැනගන්න. තර්කයේ දින සීමා. දැයි පැය දෙකමාරක් අපි ගත කරලා තියෙනවා. ඒ වගේම අපේ වෙන තමයි කිස්ටා. ඉතින් මම යෝජනා කරන වෙන ප්‍රශ්න නෑයි කියන උපකල්පනය මත ඉඳගෙන මොනවද මේ දෙවියන් පින්දීමේ ඥාති ජීවත් කරගන්නේ සහ අපි අපේ પરමාර්ථ විචාර ගැනීම අපේ දවසේ කටයුතු දෙවෙනි